වංශය මේ ඉන්නාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට සම්බන්ධ වෙන්න යන්නේ අපි ආරාධනා කරමු දී කල්තබ ප්‍රශ්න වලින් පටන් අරගෙන ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න කියලා. අරකට වඩා ආයතන දෙක තුනක් වැඩ කරන විට සුද්ධාකර ධර්ම දේශනාව අසමින් සිටිනවා. ඇඟේ සංවේදනයක් දැනෙනවා. කෑම කන විට උදාහරණයක් ලෙස පබලෙමක් කනවා. එවිට ඒකේ චරිතල සද්දේ රසයේ සුවඳ මේවා වෙනමින් ඔබත් එක විට වෙනවා වගේ දැනෙනවා. ඒකට බොහොම ස්වභාවික උත්තරයක් තියෙන්නේ. වඩා උද්දීපන වෙලා තියෙන වඩා ප්‍රකට අරමුණට ඉඩ දෙන එකයි කරන්නේ. ඒක මේ විසුද්ධි මාර්ග අටුවාවේ යථාපාකතං විපස්සනා බිනිවේෂෝ කියලා යමක් ප්‍රකට එතනින් වැත ගන්නයි කියලා තියෙනවා. ඒක නැවත නැවතත් වෙනවා නම් ඒකේ විස්තර සපේනකොට කියනවා අනුපහට්ටන්තේන වේ උපායන උපට්ඨපෙත්තා සම්මසිතප්පං කියලා. තමයි තේරෙනවා දැන් මේක දිහා තමයි මම බලන්නේ. නමුත් පසුබිමේ ගොඩක් දේවල් තියෙනවා කියලා. ඒ දර්ශනයම නැවත නැවත එනවා නම් අපිට පුළුවන් මේක උද්දීපනයේ වෙච්ච ප්‍රකට ප්‍රසිද්ධ දේ වුණාට පසුබිමේ තියෙන දේවලුත් එච්චර ප්‍රකට නැතුව තියෙනවා කියලා මේකට සාපේක්ෂව අනිත්‍යව දැක්කන්න පුළුවන්. ඒ නිසා ආරම්භයේ තියෙන්නේ පටලවිලක් නෑ ස්වභාවික දේ. දර්ශනයේ විශ්ින් තවන්න පෙන්වන්න හදන දේ බලන්න. ආරාර බලන්න යන්න එපා. එතකොට ප්‍රකටම දීපෙනේ ප්‍රසිද්ධම දීපෙනේ. ඒක බලනකොට ඉතුරු ව්‍යංජන අනුව්‍යංජන වලට අංග ප්‍රත්‍යංග වලට හිත යන එක ඒක හිතේ ස්වභාවයක්. අපි ඒ හිතේ ස්වභාවයෙන්ම අපේ වාසියට හරව ගන්න එකයි භාවනාදී කරන්නේ. මම ආනාපාන සතියේ සාරේ ඉතිරි ඉතිරි දැන් බොහෝ දුරට සාර්ථක සිදුවීම් සමග මූණට මුණලා සිටියේ සිටියේ එන දහවල් සක්මන් භාවනාව කරන්න ආරම්භ ආරම්භ කරන විට සදබල උදාසීනකමක් එකවරම ඇති විය. එය සිතේ මයි සිතා සුපුරුදු ලෙස සක්මන් කළමු. සක්මන් තුළ වෙනදාට වඩා සිත විසිරෙන බව දැනෙනවා. එන සවස කාර්යයන්ට වාඩි වූ සැනින් සිත නින්දට වැටුණු අතර කීප විට නිදිමත ආරම්භන අන්තකලෙයි. විටි විට ආස් ආස්වාස ප්‍රාප්ත ප්‍රාසවාස අරමුණ මෙනෙහි කිරීමට උත්සාහ කෙරෙන්න. ටික වේලාවකින් නිින්දෙන් අවදි වුණු අතර සිතේ ලොකු සාන්ත භාවයක් දැනෙනවා. ඇතුළට වීම හා පිටවීමේ සුදාම් රැල්ල එකිනෙකට සමබර බලාම සාංශ සංසුන් ස්වභාවයයි. ප්‍රත්‍යේම ධර්මී භාවනාව දිගටම ගෙන ගිය අතර සිතේවත් සිතේ පිටින් පිට වේගින් ඇතිවීම භාවනාවෙන් පසුවද සිතේ ඇතිවීමේම ආන්ත ස්වභාවය පැහැදිලිව දැනෙනවා. පරියන්කේදීද සිදුවුණු එය එතරම් සුළුෙන් දැනුනි. මේ තත්ත්වය කිරීමට සුදුසුයයි සිටියේ. ප්‍රපංච සිටිවිලි පසුගිනේ මතුවේදී ප්‍රමේකටි ඇත්තට මේ හිතවිලි නැති කරන්න හෝ හිතේන ප්‍රශ්න කරගන්න ඕනේ නැහැ. මේ தත්ත්වෙට මේ කියන தත්ත්වයට අවිල තියෙනවා නම් Taman දන්නවා අවධානය යොමු කළ යුත්තේ මොකටද කියලා. නමුත් ඒකටම සම්පූර්ණ ඉඩහැරලා පසුම ඉන්නේ පසු මේ ශබ්ද තියෙනවා වේදනා තියෙනවා හිතවිලි තියෙනවා ඒ කොයි දේ තිබුණත් තමන්ගේ අරමුණේ ඉන්න පුළුවන්කම තමයි මෙතන තියෙන පෞරුෂත්වය මෙතන තියෙන වීරත්වය අර කරදර නැති තැනක අරමුණත් එක්ක මොනට මොන දාලා ඉන්න එක නෙවෙයි ඒකේ ආරම්භයේදී එහෙම වුණාට පහු වෙනකොට මොන කරදර බාධක තිබුණත් තමන්ට අවශ්‍ය තැනට අවධානය යොමු කිරීමට කියනවා මානසිකාරී කියලා ඉතින් මේ මානසිකාරයේ ජයගන්නේ බාධක තියෙනකොට තමයි. ඒ නිසා કોઈ බාධක තිබුණාද මානසිකාරයට මානසිකාරය හරියට යොමු කරන දාන කාර්ක සුඛානම් වගේ එන්න මෙතනයි ආරක්ෂා තියෙන තැන කරදර අඩු තැන කියලා එතනින් වාහනේ පදගොනනවා වගේ මානසිකාරය මෙහෙම හැටි දන්නවනම් ඕනම අනතුරකින් මඟ හරින්න පුළුවන්. බුදුචානන්සේ දේශනා කර තිනවා මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා. අරමුණු තිබුණට කොයි එකත් එක්කද අපි ඇසුර පවත්න්නේ? ඒකෙන් විනිශ්චය වෙනවා අපිට තියෙන කරදර. කොයි එකද මේකද ඔක්කොම දන්නේ නැතුව පටලවා ගත්තොත් කරදර වලට ලොකු තැනක් වෙනවා. එනිසා මෙතනයි ආරක්ෂිත ප්‍රදේශය මෙතනයි සවසෝ පහසු තැන කියලා එතෙන්ද මානසිකාරය දාපු ගමන් අර අර වගේ තියෙන නපුර අරියාදුව මානසිකාරය නිසාම මානසිකාරයේ මාර්ගයේම යොමු කරන්න පුළුවන්. ඒක මේක ජීවිලා තියෙනවා. ඒ නිසා කොයිතරම් අරමුණ තිබුණාට බය වෙන්න එපා. ඒක හරි විචිත්‍ර දෙයක් ඇත්තටම. ඒ අරමුණ කොයි එක තිබුණත් Tamanta හිතසුව සලසන, අරසාව සලසන අරමුණට හිත යොදවීම තමයි අපි කුසලතාවය කියන්නේ. අරකද මේකද මොකුත් අනස ඔක්කොම මල්ලේ දාගත්තොත් ඒක දුර්ලභමක්. ඒක තමයි අභාවික මනසේ ඇති. භාවික මනස හරියට කුසලතාවිය යොදවන්නේ. least frictional path. එහෙම නැත්නම් comfort zone එක දැනගත්ත. ඒකට හිත යොදවලා මේ අනිත්‍යව තිබුණයි කියලා හිත කරදර කරන්න වැඩක් නැහැ. තමන් මානසික කාර්ය යොදවපේ විතරක් කරදින කරනකොට අනිත්‍යව තියෙන බව දැනගන්නත් පුළුවන්. දැනගන්නකොටම ඒවෙන් තමයි අරසාවක් දැනෙනවා. නැත්නම් ඒකෙන් හිත කරදර ගන්න ගියොත් ඒක තක්ෂේක වැඩක් හෝ කුසලතාවයක් වෙන්නේ නිසා ඕනතරම් බාධා තිබුණට තමන්ගේ මනසකාරය යොදෝකකින් තමයි අරසව සරසන්නේ. ඒකටයි සර්වචනාංශ අපිට මූල කර්මස්ථානයක් හඳුනා දීලා තියෙන එක අරසාවකුත් වෙනවා එල්ලකුත් තියෙනවා වැඩ පිළිවෙලේ ගුණයකුත් දෙන්නේ එකෙන් ඒක ඒක ඉස්සරහට උනායි කියලා අනික් කරුණු නැති වෙයි කියලා හිතන්න එපා. කොච්චර දෝ තියනවා තිබුණාට මේක තෝරගත්ත පමණින් තමයි අරසයි. My goal was left and right. So, do I have to observe while it is happening? It is clear to me that when the foot touches sound, the hardness or softness, but wanted to know whether I have to think before lift or put the food down. Please reply in both English and Sinhala for the beginners with So my principle is to uh, answer only for Indian language, that is question asked, but this is asking the, another demand also. Uh, question also something related. So, first and foremost thing is to understand, oh, I am not sitting, I am not sleeping, I am walking. So, if it is happening, the walking happens, that you verify it with the touch of the left leg or right leg. Maybe there's a mental force or intention uh, related to that particular action or each and every action. So that is not something you have to think that is something you have to observe. If you are going to think before, your walking will be completely artificial. And whatever you think, you can observe, that is what we call conditioning of the mind. So therefore, do as much as possible uh, away with conditioning of the mind. Just see what is happening. Still you may see some role of the mentality. It is you can't that you can't say as thinking. It is, we call intention, or volition, or will. It is something you have to observe, not what you have to think consciously. So therefore, but going to say as kind of a practical foundation, but don't try to disturb it, just observe what is prominent and sometimes later you may be easily observe the mental part, but hardly you can define it as thinking. So therefore, don't try to uh, involve any kind of thinking. Uh, මේ ප්‍රශ්නෙත් එතකොට සිංහලෙන් අහන්න ඕනේ නැත්තම් උත්තර දෙන්න බෑ. දරිතර දුන්නට මේ තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි ඊගා ප්‍රශ්නට යන්න කවුරුහරි අහලා තිබුණොත් අපි බලමු මේකෙන් වාසිය අරගෙන මේ උත්තරේ දෙන්න. Monday, when I do sitting meditation, my meditation object is not the breath, but the upper body. Head from chest to stomach and inside the nose and breath in to breath out. So I have to observe mostly feeling place of these three places. Inside the heart, in breath, with chest and stomach area Am I doing the meditation correctly Go wrong? Please let us know in English and similar to others. Others will there. So there also I request that please raise the question also in, English, otherwise that uh, not fitting each other. So therefore question and answer must have some relationship. So if you wish, you have to raise the question also in Sinhala. Then uh, it will be natural. But as far as the question is concerned, uh, there will be a lot of places within the upper part of the area. Select what is the most consistent, most prevailing and most prominent. And try to adhere to that. Let the others to be peripheral and whatever prominent, whatever prevailing, whatever consistent must be your primary object. Then only one-pointedness can happen. Otherwise, mind has to run from place to place. Even then it is running within a small area that is appreciable. But the concentration will be more, or focusing will be more, when and where the focal point is singular. So in order to make it for three places, to make it one, take the rule of prominency, conspicuency, whatever the conspicuent, take it as the primary object, let others to be the peripheral, and then you have the continuity, the theme of the practice. whatever whatever explained also not something, it is not to be rejected. But if you wish to refine further, reduce to one. what happens to the Nama Rupa? And thanks for coming to Australia to see... So it is like uh, what is happening to the stars during the daytime. When the sun become brighter, uh, the stars become, uh, they not illuminating. Whenever the, the influence of the sun reduces, uh, the stars come into being. So, if we do not know the, the whole picture, we may say stars only available in the night time. Something like with the in-breath and out-breath happen between the in area of end of out-breath and end of out-breath and beginning of the in-breath, there is a gap. In that area, it appears like no Namarupa. That is not lack of Nama Namarupa unperceivable. Your perception has limitation. Beyond that, beyond that, things may or may not be you can't perceive, so therefore mind says it is not available. The Buddha made uh, uh the statement he says, when and where perception reduces, mind camouflage it as the object disappears. Whenever the perception arises, mind camouflage it and interpret as if objects are arising. So this is how we our common world. This is how our conventional world. So therefore we say it is available, it is not. But we never think about our perception. We think our perception is trustworthy. Perception is the final judge, final verdict. So therefore, we take it into grant whatever the perception is telling. But the perception is a magician. So therefore you have to question not only the appearance and the disappearance of the object, but your gauge, your yardstick, your perception. So that is how in a phenomena there are materialistic part, appearance and disappearance. There's another feeling part, there's another perception part, there's other your volitional involvement part, there's another part, discrimination, yes and no, this and that, me and not me. So that is why the Buddha explained a phenomena, not only through the materiality, number of other ways. So therefore, whenever you keep on with the inquiring mind, even only with the matter, it is ultimately leading slowly, slowly into the perception, feeling, volitional activities and uh, consciousness. So therefore, keep on doing when you are going to do, you may see this emptiness is rather relative. It is relative to what your grossness. Later you may find this within that emptiness also, there are some shadows. And that also in the same token you can do away with. And then you can shift into another deep emptiness at the beginning it appears like the absolute, but when you keep on practicing, that also carries some speeds. And that also you can do away with, then you go to the still deepness. So these are one to the other, it is relative. So therefore, whenever you are going to have a hard and fast law or statement, there you get stuck. Your progress stop. Don't stop progress. Don't try to make a, uh, uh, commentaries valuation because still you have not seen the picture completely and you are on the way. No rush for you to make a decision. You have to, you may understand you are making decision because of your half knowledge. Whenever the knowledge happens, fulfillment, decision not necessary. Tension is not necessary. Explanation is not necessary. So therefore, whenever you going to make a decision, going to make a statement, please check, mind is not completed. Half knowledge, that you have for half knowledge is very dangerous. But without going through, you can't go to the knowledge. So therefore, understand the weakness in the half knowledge, weakness of the decision, weakness of the commentary, and don't stop the progress due to this uh, insufficient, inefficient, inefficient conclusion, decisions, and uh, making rules kind of thing. Our mind is completely corrupted. Our society is completely corrupted. Anything you measure is half. It's called partial. So that is why the Buddha says, King Kusala Gavesi, King Satcha Gavesi, but the real truth. He never stuck by this partial knowledge or uh, uh, insufficient knowledge, he understood my mind is not in uh, contentment because my data not enough. So keep on observing. Keep on observing. Understanding everything is relative. So therefore this emptiness also you have to use with precaution. This is relative to your past memory, past experience, but this is not absolute emptiness. So if you wish to know the emptiness as such, you have to go through along this refinement further and further. Still there's a doubt whether you can touch, whether you can reach the absolute emptiness. Because whenever the absolute emptiness happens, you are no more, you have gone. The ceases to exist. So that is how it says, anything you express is half knowledge. the best thing is I can recommend some of the writings of the Mahasi Siado. So he has explained directly. So if someone is interested in, or if anyone interested, please send an email to one of the organizers. I can give you uh, the, by Mahasi Siado's own word. Of course, he, yes, he is not a prolific English writer, but the authentic translations are there. There these questions, uh, there these answers are there. So instead of taking the separate time, uh, it is worthwhile if you are referring to directly have a contact with Mahasi Sayadaw. Most of his uh, teachings are being translated now and it is on the process. Uh, I translated the Burmese version into Sinhala and it is seven chapters. First and second chapter I myself translated that is also, you can read it uh, in as e e-book. Uh, that part is dealing about the morality of the laity as well as the ordained people. And on that ground, he is developing his thesis uh, up to the seventh chapter. Uh, but as if I referring to these questions, his uh, first introduction, introductory talk of the Mahasisiado, I think very sufficient. ස්වාමීන් වහන්සේ ආනාපාන සති වාරා කළත් බලක් නොවිනි. නාසය අටන් ගනිමි. නැවත අතෑරී බයක එක්කෙනෙක් ස්ථානයකට ගැනීමට උත්සාහ කරමි. එත එම අසහනය කලකිරීම ආස්වාසය නාසය අගට දැනෙන නමුත් ආස්වාසාලම් ප්‍රශ්නය එක ඉරියව්වක සිටීමයි. ඇතුළත බොහෝ වාර ගානක් ඉරියව්ව වෙනස් කිරිදි වේ. ශරීරයේ නොයෙකුත් තැන්වල වේදනා දැනෙන නිසායි. පරපත වේ වෙනත් අරමුණු පස්සේ ගොන විට. ඔය ඒකදී ඇත්තටම ආනාපානය කියලා කියන්නේ මේ කය කියන එකේ මැද නාභිය ගුරුත්‍ර ගුරුත්ව කේන්ද්‍රය වගේ කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ අවධානය යොමු කරත්තේ කයටයි. ඉතින් කයට යොමු කරුවාට පස්සේ ඒකේ සාර්ථකත්වයේ ලකුණක් තමයි ඒක උදරේ පිම්බීම. කියලා එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස වැටෙනවා. ඒ නිසා ඉස්සලාම් බලන්න හැමතැනම විශ්ීලා කියන හිත කාමච්ඡන්දේ නියෝජනය කරනවා මට බැරිද ඒ බාහිර ඒසින හිත එක චිත්තක්ෂණයකට එක තප්පරයකට එක විනාඩියකට මේ අභ්‍යන්තරගත කරන්න අධ්‍යාත්මයට යොමන්න ඉතින් ඒක ලොකු පීමක් ඒක කවදාකවත් බලාපොරොත්තු සුමීමක් නෙවෙයි අභියෝගයක් අභියෝගේ සාර්ථක වුණොත් බලාපොරොත්තු සුමීමේ අනිත් පැත්ත ලැබෙනවා පිරිච්ච ගතිය සමංග කායට හිත ගත්තට පස්සේ ඊට පස්සේ ඒක ඒකාකාරී ගතියක්, නීරස ගතියක් දැනෙනවා නම් ඒ කය ඇතුලේ වෙන ක්‍රියාශක්තියකට හේතුව ගන්න. මොකක් හරි මෙහෙමයි කියන්නේ. මේ කයේ පැවැත්ම නැත්නම් කයට හිත යදවීම අපිට විස්තර කරන්න අමාරු නාට මෙන්න මේ වගේ කියන්න පුළුවන් කයට හිත ගියාම තමන්න තේරෙයි මම මැරිලා නැහැ කියන මොකද්දෝ සංඥාවක් කය නිතරම නිකුත් කරනවා මට නිින්ද ගිහිල්ලා නැහැ කියන සංඥාවක් නිතරම කය නිකුත් කරනවා. මම විසඤ්ඤ වෙලා නැහැ. සතියෙන් ඉන්න බවට සංඥාවක් තියෙනවා. ඉතින් ඒ නිසා බලන්න මේ කයට හිත ගියාම මම නිින්ද ගිහිල්ලා නැහැ, බැරිලා නැහැ, අසීහිය නෙවෙයි කියන එක ඔප්පු කරන්න සාධකයේ තමයි කය. ඉතින් ඒක ඔප්පු වෙන්නේ මොකෙන්ද කියන එකයි ප්‍රශ්නේ. කෙනෙක් තමන්ගේ කය ඇතුළට ගිහිල්ලාට පස්සේ මේ හීනෙන් ගිය ගමනක්ද නැත්නම් මත්ද්‍රව්‍යයක් ගහලා ගිය ගමනක් නැත්නම් ප්‍රත්‍යක්ෂයද කියලා දැනගන්න ඇතුළට ගත්තට පස්සේ ඒක තුල පටල වෙන්න ඕනේ. ඒක තුල පදිංචි වෙන්න ඕනේ. පදිංචි වෙනකොට බලන්න ඕනේ කොහොමද මන් දන්නේ මගේ හිත කය කියලා. මේ ඉංජියකට තමයි කියන්නේ කයට ගියා නම් තමයි තේරෙන්නේ මැරිලා නැහැ, නිින්ද ගියට නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. ඉතින් මේ හොඳටම ඇති. ඉතින් ඒක හිත පැවැත්වන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඒකෙන් තිබුණ පැය භාගයක් පස්සෙ ඒ තොල. විනාඩි 10ක් පස්සෙ පුළුවන් ඒ තොලයි. එහෙම පවත්වාගෙන ඉන්නකොට තමයි තේරෙනවා මේ මේක මම හොයාගෙන ගිහිල්ලා ගියාට හිතට එන්නේ ඔච්චර නෙවෙයි අරමුණු කොච්චර දෝ ගාණක් එනවා. දැන් මම මානසිකාරය යොදවනවා කයට. මොකද අනික් අරමුණු වලට ගියොත් හිත කෙලෙසෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කිව්ව නිසා අපි කරන්නේ. කායાનුපස්සනාවට කායගත සතියට හිත ගියොත් තමගේ චිත්ත ප්‍රවෘත්තියට පිටින් කෙලස් වෙන්නේ නැහැ කියන එක තමයි අපි මේ මේ ශිෂ්‍ය පටන් ඉස්සර දවස් තුනේ අපි ඉගෙන ගත්ත කාරණා. කායගත සතියට හිත ගියොත් තමගේ චිත්ත ප්‍රවෘත්තියට පිටින් කෙලස් වෙන්නේ නැහැ. ඒ වගේම දැනට තියෙන කෙලස් වලට වසන්ත වෙන තත්ත්වයක්පත් වෙලා ඒගොල්ලෝ පිට වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි දන්නවා පිට ගියොත් පිටි කෙලස් වෙන්නත් පුළුවන්. ඉන්න කෙලසුත් බෝ වෙනවා. කායට ගත්තොත්, ඇතුළට ගත්තොත් පිටින් කෙලෙසෙන්නත් බෑ. ඉන්න කෙලෙස වලට ඉන්නත් බැරුව යනවා. ඉතින් ඒ නිසා මේකේ තියෙන මේ සුබ සාධනේ බලලා ශක්ති ප්‍රමාණය ඇතුලේ හිතපවත් ගන්න උත්සාහ කරනකොට එකක් තමයි මේ කයේ තියෙන මැරිච්ච නැති නින්දන තියෙන නැති ඒ ක්ලාන්ත වෙලා නැති ගැතිය හරීම ඒකාකාරයි. මේකේ හිත බඳින්නේ නැහැ. ඒකාකාරී කියන්නේ කෙලස් නැහැ කියන එකම තමයි. නමුත් ඒ නිසා අපිට අර බබා කොහොමද නලවගෙන තියාගෙන ඉන්න බෑ. ඒ සමයේ ක්‍රියාශක්තියක් අල්ලලා දෙනවා. ඇතිලෙනවා, පිට වෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා කියලා මොහොතට අයින්නට ගිහිලා සිත්තිජේ දිහා බලනකොට කම්මැලි නම් රැඳ බෙදෙනවා දිහා බලන්නේ කියලා. එලක් කයිල විදිහට මේකෙන් බබලට හරියට සෙල්ලමක් තියෙනවා ගණන් කර කර ඉන්න පුළුවන් මේ රැළ ලොකුයි මේ රැළ දිගයි මේක බින්දුනා මේක එනවා මේක යනවා ඒකේ තියෙන සංසන්දනය සිත්තිජේ කීම බැලුවට කිසිම සංසන්දනයක් නැහැ. උදේ ගියත් එකයි හැන්දෑවේ ගියත් එකයි. නමුත් සිටියේ තමයි ගැඹුරුම තැන. එතන තමයි මේ කය භවය පැවැත්ම තියෙන්නේ. ඒ නිසා මේ දෙකේ තමයි තේරුම් ගන්න පුළුවන් බොළඳ හිත, ළමා හිත, සිද්ධි බහුල භාවයේ ඉන්න හිත ආස්වාද ප්‍රසවාසයේ ආරම්භ කරන බොහෝ විට. එහෙම නැත්නම් බොළඳ කමක් නැත්තම් Tamanට කෙලිම සිටිජීම දිහා බලන්න මම දැන් මෙතන ඉන්නවා කියන තැන ඉන්නත් පුළුවන්. මේ දෙකේ තියෙන රසවල් දෙකක්. සිටිජීම කියන්නේ චිත්‍රයක canvas එක වගේ. රැළ කියලා කියන්නේ ඒක ඇතුළු චිත්‍රය වගේ. අපි canvas එක දිහා බලන්නේ චිත්‍ර දිහා බලන්නේ කියලා මේකෙම දෙකක් තියෙනවා. ඉතින් මේ දෙක වුරු කරන්න වෙන මොනකටත් නිසා නෙවෙයි පිනක් සිද්ධ වෙන්න නිසා නෙවෙයි පව් නොවෙන නිසා. තියෙන පව වලට ඒ දර්ශනය තුල ඉන්න බෑ. ඉතින් ඒ නිසා අපි දන්න දහංගටයක් දාලා ගන්න උත්සාහයක් කරලා ගන්න පාදකමක් කරලා මේ ඇතුළත හිත නතර කරලා එක්ක ආනපාන හිත බඳිනවා. එහෙම නැත්නම් මම දැන් මෙතන ඉන්නවා. මම වෙමි. භවය නිඳ කිල නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. මැරිලා නැහැ. කියන එක හිත පවත්නවා නම් අපි නිකන් ඇතුළු වලට ඇතුල් වෙලා ඇතුළු නුවර තියෙන අරසා භූමියට ගියා වගේ. ඉතින් මේක තමයි හිතසුව කැමති කෙනෙක් කරන්න නොකිරුවයි කියලා දනුවක් කරන්න දෙයක් නැහැ. නොකිරුවොත් ඇඟට නොදැනි හිතට නොදැනි අකුසල් සිද්ධ වෙනවා අකුසල් දොර ඇරෙනවා. මේ නිසා මෙතන හොඳ උත්සාහයක් තියලා තියෙනවා. මේ සම්‍ය ආනාපානෙම බලන්න කියන එක ඒච්චර අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මහසිසයද වගේ කෙනෙකුට ඉඩක්ම නැහැ. ඒ සත්‍ය කිව්වේ උතරේ පිම්බි මැකලි බලන්නේ කියලා. තවත් ගොඩක් ඉන්නවා ස්වාමීන් වහන්සේලා හිත ඇතුළට ගත්ත නානාපක්‍රම කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේම කායගත සතියට 11014 ආකාරයක් කියලා දෙනවා. මේක ආස්වාද ප්‍රසවාසය බලපං, දෙචිස් කුණප බලපං, ධාතු මනස්කාරය බලපං, මලමිණියක තියෙන සම්බන්ධතාවය බලපං, ඉරියව් බලපං, ලොකු ඉරියව් බලපං, පොඩි ඉරියව් බලපං, ඉරියව් වල වෙනස් වීම බලපං. ඉතින් ඔක්කොම කාය කායගත සතිය. දැන් මේ කියන විදිහට පැයක් එක දිගට ඉන්න බෑ. මොකාටද පුළුවන්? එක්කෙකුට එක චිත්තක්ෂණයක් අතින් අපි ඉන්න පුළුවන් කියනවනම් ඒක තමයි ලෝකේ ලොකුම බොරුව. අපි මේ වෙනස් වෙන බව වෙනන්ට මේ දඟරණී හොන්තටම භාවනාවට ගියාට පස්සේ මේක එක අංශුවක්වත් නතර වෙන්නේ නැහැ. ඉස්සුගුලන්ට තරංගත් එක අංශුවක් නතර වෙන්නේ නැහැ. ඒ මතුවට අපි කියනවා මයි කය මට පැයක් ධානයක වැල් පුළුවන් මරුණාට පස්සේ. එදාට නම් තිබ්බ දැනතියි කොච්චර ඇලුවත් හොල්ලන්න බෑ. එදාට අරනවා අයියෝ ලෙඩා මලේ ඉන්නකම් අඬනවා අනේ මේ හදා කරනවා. ඒ නිසා මේ මේ ගත්ත මතවලට හැප්පිලා ඔලුව කොටු කරගන්න යන්න එපා. මේ කරන ප්‍රයත්නේ හරි. මේ මතුවෙන තොරතුරුත් හරි. ඔකදී හදිසි තීන්දුව කරන්න ගියොත් එපා වෙනවා. විවෘත මනසක් ඇති කරන මේ ගොඩාක් එකතු වෙන්න අරින්න මේවා ලස්සරට ජික්සෝ පසලයක් වගේ අන්තිමට ෆිට වෙලා එකම තොරතුරක්වත් අහක දාන්න දෙයක් නැහැ. එකක්වත් වැරදි වැඩක් කළත් නැහැ. අර පූර්ව නිගමන වලින් ඉතලා තිනවා මේ මට ආනපන පේන්නේ ඒ නිසා මම නුසුසුසුයි මට කායික විදිහට තියාගෙන ඉන්න බෑ ඒ නිසා මම නුසුසුසුයි කියලා එහෙමනම් මේ ලෝකේ කාටවත් අසුසුසෙක් නෑ ඒ විනාශ වෙන එක අපි චපල කරන මේ වගේ අපිට මායා කරන ගතිය තමයි අපි මේ පෙන්වන්න හදන්නේ ඉතින් ඒක පේනකොට සත්‍ය දකිනකොට ඇත්තටම ඇත්ත දකින්න හින්දා සත්‍යට අකමැති ආහාර හිත තර්ක හිත මේකට විරුද්ධව ගොඩ ගොඩ පෙරපතෝරක් කතා කරනවා. කතා කර කර කර කර අපි කොහොම හරි මේ සත්‍යයට මුණ දෙන්නේ නැතුව අරකට මේකට යොමු කරනවා. ඒවට කියනවා වල්පං කතා කියලා. එහෙම නැත්නම් සම්පප්පලාප කියලා. අපි මේ සම්පප්පලාප පැත්තක දාලා ප්‍රත්‍යක්ෂයට ඉඳ දෙන්න තමයි භාවනා කරනකොට මතුවෙන හැමදේම ප්‍රත්‍යක්ෂය. ඒක එකක්වත් විනිශ්චය කරන්න යන්න එපා. මේක දිගට කරගෙන යන්න බලන්න. කරගෙන යනකොට යනකොට අරකයි මේක ඔක්කොම ලස්සනට හරි ගැස්සලා පුට්ටු වෙලා එන්න ටිකක් කල් යනවා. ඒකට ඉවසන්න ඕනේ. මේ මේ කියන තොරතුරු කිසිම අඩපාඩුවක් නැහැ. ඔක දිගට කරගෙන ගියොත් තමයි තේරෙයි මේ ඔක්කොම මේ ඉර එන්නේ ඉස්සලා අරුණ නැග්ගා වගේ සතිය පිහිටන බවට ලකුණු ටිකක් පෙන්නලා දෙන්නේ. එකක්වත් නරක නැහැ. නිසක විදිහට යන්න කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මුදෙන් නැස් පිටිවිදියා රූපරාම කෙමින්ට එන කරු ධනගාමයෙන් සතුනාත්සේ පෙනේ. ඒක එසේ නොවේ. කරන්න බලන්න දෙයක් නැති නිසා සුදු කලයකින් පසු වෙනවා. තවත් එකට සුලං කැලලකට අසු සරුංගලයක් මෙන් ගැස්සි ගැස්සී කාලය ගත කරනවා. ඒ ගැස්සෙන්නේ සිටිවිල්ලක් හෝ රූපරාමක් හෝ උස්මක් දැනෙන විට. එකම වේදී කකුල් වල දැනෙන ඉවසියක් වදිනවා. වේදනාව වේදනාව කියමින් වේගින් වේගින් මෙමිරු පරිදි ආශිර්වාදයක් කරගන්නේ කෙසේද වේදනාව මෙනෙහියේදී දැනෙන වේදනාව සතියෙන් පහසුකමක් නැහැ ඒක බුදුහාමුදුරුත් පිළිගන්නවා නමුත් මේ ළඟදිත් මම පොතක් අරගෙන කියුවා මුළු ශරීරයේ ජීවිතේ පුරාම දැඩි වේදනාවක් තියෙන කෙනෙක් ඒක ජය ගැනීම කරන ඒ පිටිපන්දව මේ පුංචි මේ කැසට කිපිසට අඬන අයට පොතක් ලියලා තියෙනවා. මේ තද්දබල වේදනාවක් ඉඳලා ඒක ජය අරගෙන අපි කිව්වොත් පිළිකාවක් ඇදිලා එහෙම නැත්නම් අන්තභාගයක් ඇදිලා නැත්නම් කපලක් කපලා දාලා ඊට ජීවත් වෙන්න වෙන්නේ වේදනාවත් එක්කමයි. එයා ඊට පස්සේ ඉගෙන විස්තර කතා කරලා කියනවා මේ වේදනාව නෙවෙයි ප්‍රශ්නේ වේදනාව තියෙන නුරුස්නා ගතිය කියලා. මැද තුනෙන් එකක් විතර ගියාට පස්සේ සර්වචනාංශිකේ ඒ වේදනා සංයුත්තය අරගෙන පෙන්නනවා සර්වචනාසමක පැහැදිලිව දේශනා කරලා තියෙනවා වේදනාව කියන්නේ මහණෙනි උලක්. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒත් වේදනාවට දුෂ්ණ ගතිය කියන්නේ ඊතරම ඇනෙන දෙවෙනි උල. ඊට පස්සේ නැවිද සැකද. එසම වේදනාව පිළිබඳව තියෙන දෝමනසය නුරුස්නා ගතිය දකින්න තාක්කල් වේදනාව මෙනෙහි කෙරුවට මෙනෙහි කිරීම වේදනාව දක්වා ගමන් කරන්නේවත් නැහැ. අපි ළඟ තියෙන නුරුස්නා ගතිය. ඉතින් ඒ නුරුස්නා ගතිය දැක ගන්න අසුලුව මේ කතා කරන්නේ අපි දුක්ඛ වේදනාවක් ගැන හිතලා දුක්ඛ වේදනාව යට තියෙන පටිඝානෝසේ බව දැනගෙන දුක්ඛ වේදනාව දකින්න ගමන් පටිඝානෝසයක් දකින්නවා නම් චිත්‍රයක් දකින්න ගමන් කැන්වස් එකක් දකින්නවා වගේ අපිට තේරෙන පටන් අරගනි මේ පටිඝානෝසය යට තියෙන මේ නැත්කින් නොපතක් කියන එක තීන තාක්කල් අපි මේ වේදනාව මෙනෙහි කරන්නේ කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ල වගේ කඤ්ඤම් මරඤ්ඤම් කියන්නේ. එතකොට වැඩ කරන්නේ. එතකොට සතුටු මෙනෙහි කිරීම වැඩ කරන්නේ නැහැ. වේදනාවෙන් දෙන්න ඕනේ වදේ දීලා ඉවරයි. ඒ නිසා මේ දෙක දෙකට කලව ගන්න පුළුවන්. කායික වේදනාව සහ මානසික වේදනාව කියලා මේකට කියනවා දුක්ඛ දෝමනස්ස. දුක්ඛ කියන්නේ කායට දැනෙන වේදනාව. දෝමනස්සය කියලා කියන්නේ පටිගයත් එකතු වෙච්ච මනසේ තියෙන එක මේ කොහිල කටුවැරෙන එක තමයි ඉවසන්න බැරි කිව්වලා කණේ ඉවසන්න පුළුවන්. ඒක දියුණු කරන්න, ඒක රුහන්දු කරවන්න, ඒකට මේ ධෛර්ය කරවන්න සර්වඥාන්සේ කියනවා මහන්නේ දුක නම් දුක තමයි. දුක තේරුම් ගන්නවා විතර සපක් මුළු මනුස්ස ලෝකෙම නැහැ කියලා. මහන්නේ දුක නම් දුක තමයි. දුක අස්පනා අපිට තේරුම් ගන්නවා තරම් සපක් මුළු ලෝකෙම නැහැ. තේරුම් ගන්නට වෙනවා මේ දුක නැති කරන්න අපි කොච්චර බලිතෝ ඉන්නටුවද සිතාන්ත කවි කිව්වද කොච්චර එක එකට අඬා හැරවන්න බෑවද කොච්චර යාප්පු වුණාද කොච්චර බාම්ගෑවද කොච්චර ඇනස්තීෂියා දුන්නද කොච්චර අරයට මෙයාට බැන්නද නැත්නම් වේදනාවේ මුණත විතරක් දැකලා උඩයට දෙක දැක්කම දැක්කම අපේ අම්මා ඉන්නකොට කිව්වේ වට්ටක වැලක කවදාකවත් කිටි වැලට පට වැලට තරන්න බැරි කිටි හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ දුක එන්නේ දරන්න පුළුවන් නිසා තමයි. දරන්න බැරි දුකක් කවදාකවත් එන්නේ නැහැ. ඉතිකට අඩාවෝ ගෑවයි කියලා. කවුද ඉන්නේ අපිත් එක්ක කටට දාගන්න. හැම එකම ඉන්නේ මේ මේ පැහැෙන දුකේ. නිසා දුක ආවට පස්සේ පුංචි පුංචි දුක් වල බලන්න ඒ දුක කෙරේ ඇති නුරුස්නා ගතිය. ඒක ඉතින් මගේත් නෙවෙයි නොවෙන්නේත් නෙවෙයි. දුකක් එනකොට එන නුරුස්නා ගතියට මට මම මනාපින් මගේ නුරුස්නා ගතියක් ගන්න කැමති නෑනේ. ඒක සතරවදාර දෙයන්නාසෙ දෙනවත් නෙවෙයිනේ. ඒක දීර්ඝ කාලයක්ම වේදනාවත් එක්ක ඉඳලා ආපු හේතුඵල ධර්මයන් නිසා වෙන්නේ. ඒ නිසා වේදනාවක් එන වෙලාව විතරයි බලන්න පුළුවන්. ඒ වේදනාවක් නැතිලා කල්පනා කරලා පටිඝානුසය බලන්න බෑ. ඒ නිසා වේදනාව තියෙද්දිම අස්පනා අපිට ලේපිටම මේ මේ විදිය කායික අපහසුකමක් තියෙනවා. ඒක යට මේ විදිහේ නුරුස්නා ගතියක් අනුසයක් පටිඝයක් නැත්තකින් නොපතන්න දෝමකින් කියන ගතියකුත් තියෙනවා අන්න ඔය දෙක වෙන් කරුවාට පස්සේ ඔ කොච්චර ඇඹුල් නැහැ මේ පුංචි පුංචි දේවල් වලට යොදවලා බලන්න බලනකොට තමයි තේරෙයි එන දුකට වැටි අපි ඒකට දාගෙන හදාගෙන වළඳන ගතියක් තියෙන්නේ ඉතින් ඒක නිසා කර්මයට ඕන විදිහට වැඩ කරන්න පුළුවන් අපි මේක නොදන්න තාක්. අපි මේක දැනගෙන කර්මේශා කර්මඵලයක් තේරුම් ගන්න අදහසින් පැමිණෙන වේදනාවෙන් දෙන්න හදන දේ මොකක්ද අපි ගන්නෙ මොකක්ද කියලා බැලුවොත් එයා දෙන්න හදනටත් වැඩිය අපි අරගෙන තිනවා ඒක එලවට දකලා දැගලිටි. නුස්නාගති. ඒක නිසා වේදනාවක් පැමිණීම පැහැදිලි විපස්සනා ඥානයක් පහළ වෙන්න පෙර නිමිත්තක් කියලා තමයි මානසිකරණය කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ගෝලයා කාට තමයි මම යන්නේ. ඒ ගෝලයා කියන්නේ වේදනාවක් පැමිණෙන විපස්සනා යෝගාවචරයට ශිරිතේ උදෝගයට වැඩියා කියලා ගෙත ගන්නයි කියලා තියෙනවා. ඕක මගහැරියොත් සංසාරයක් පද විඳින්න වෙනවා. ධික සංසාරයකට වාසනාව ලැබෙනවා පැමිණි දුක මගහරින්න කියනවා. පැමිණ සුබ හරහරිය දවසේ තමයි තේරෙනවා මේක තේරුම් ගන්නකොට මොනතරම් සපක් ලැබෙනවද මොනතරම් ප්‍රතිශක්තියක් ලැබෙනවද මොනතරම් ආත්ම ශක්තියක් ලැබෙනවද කියලා Taman ගැනම ලොකු විශ්වාසයක් එනවා අනේ මේට වැඩි දුකක් එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මරණ දුකත් පරියන්කේකදී විඳපු දාසට පහුවෙන්න ඔන්න සෝවාන් මාර්ග ඵලය ඇවිල්ලා දොරට තට්ටු කරනවා දැන් දොර අරින්න මම එන්නම් කියලා. ඒ මරණ වේදනාව ඒ ආසමාන වේදනාව විඳිනකම් මතක තියානින්න තාම අරුණ කළ නැහැ. තාම ඔය කොච්චර යාතිනියක්වත් මාර්ගඵලයක් එන්නේ නැහැ. එnde ende ende ende දැරීමේ ශක්තිය වැඩි වෙලා මරණාන්තික දුක ඉහහ සමාන දෙයකට මොන දුන්නට පස්සේ ඉතින් නම් මලා ඉවරයි කියලා. නමුත් ඒ නෙමෙයි. ඒ අර ටැග් ගේන්න පෙර නිමිත්ත තමයි. ඉතින් නිසා අපි සිංහලයේ තියෙන වචනේ පැමිණි දුක පැනිරහයි. මම දන්නේ ඔయిత වැඩි අඩු වචන ගානකින් ওই අදහස් ප්‍රකාශ කරන්න බෑ. මෙන්න මොනම જાතියකවත් මම ඒක කතා කරනවා දැකලත් නැහැ. මේ සිංහලයේ වචනයක් මේ පැමිණි දුක් පැනිරහයි කැවිලා තියෙන අපිට නිවන් දක්කන. අපි කියනවා පස්සේ වරේ ඔබ අඩු කුලේ හොඳ නම්බුකාර කුලයක කිට කිපා ඔබ එපා. ඒ කියන හැම වෙලාවම අපි ප්‍රතික්ෂේප කරන්නේ නිවන. ඉතින් මේක කියනවත් එක්කම මට මම දැන මොකද්ද වෙන්නේ කියලා. අපේ දරුවන්ට අපි කවද්ද මේක කියලා දෙන්නේ? අපේ අම්මලා තාත්තලා කොච්චර බොරුවක්ද දරුවන්ට උගන්වන්නේ? අපි ඉස්කෝලේ මොන බොරුවක්ද උගන්වන්නේ? ඇයි අප්පා මේ හත් දෙන්නේ එන ගහන අපරාධයක් නෙමෙයි. පොඩි උන්ට දුක නොදෙන්නනේ මේ තටමන්නේ. ඕවර් ටයිම් කර කර. ඉතින් උසාප වෙනවනේ අම්මටයි අප්පච්චිටයි. මේ බණිය යුතුයම දෙන්නේ බාලක් කරලා තියෙන්නේ. උන්ට බැංක account හදලා ආරක්ෂක සැරන් දීලා පොල්කිරි කහපදාවල් දාලා අරසා කරලා කියනවා ඔන්න අපි වැඩි හැදෝඹලට උඹලට දුක් වෙන දෙයක් නැහැ. <laughs> ඉතින් පොඩි උන තියෙනනේ මහයි මොනතරම් බැට්ටෝද කියලා. මේ ලෝකේ තියෙනවද එක එක අරිඹුවක් චිත්තක්ෂණයක් දුක නැති එක තැනක් තියෙනවද දුක නැති එක මොනවද මේ මාවල පෙන්නට හදන්නේ පොඩි උන. බුදුරජාණන් තේකනේ චතුරාර්ය සත්‍ය ඉස්සරහම දුක්ඛ සත්‍ය තියෙන්නේ. අපි කියනවා මට නිවන් දකින්න ඕනේ හැබැයි දුක දකින්න නැතුව. නැත්ද ස්වාමීන් වහන්සේ ක්‍රමයක් මේ වතුර ටිකක් ගන්න බැරිද මට තෙතමනේ නැති. මේ තෙත ගතිය නැති. මට ගින්දර ටිකක් දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ මේ රස්තිය නැති. ඒවට තමයි හරිවන්තක් කියන්නේ. ඒකට තමයි හරිවන්තක් කියන්නේ පුරා කටේ තියෙන හරිවත් නම් පුරා පල්ලෙන් බහිනවා. අපි පය වැඩිට බැත්තට පස්සේ වැලැජ්ජ වෙන්නවා. අසුභහත් එපා. අපි විතරක්වත් මේකට මෝන දීලා නැහැ අනික් ලෝකයා. අනික් ලෝකයා මේක හංගනවා, මේක මගාරවල යන්න හදනවා, රවට්ටනවා, පෙරක දෝරට බාර දෙනවා, දොස්තරලට බාර දෙනවා, අර නීතිච්ඡයට අර ප්‍රදේශිකට බාර දෙනවා. ඒ තරම්ම මොකක්ද? ඒ තරම්ම මොකක්ද? නිසා එතකොට මෝන දෙන්න මිනිහටත් අඳින්න වටිනවා, වැරදුනත් කමන්නේ. මේ මොකට දෙන්න ආවුස සම්බන්ධව. අපිට ඕන කරලා තියෙන මේ දුකේ මතු පිට පිටුම නෙවෙයි යටින් යන අනුසය ඒක ලොකුව බලන්න බෑ ඉස්සල පොඩි පොඩිව බලන්න. බලනකොට අපි නිකන් දුකට මනාප ගතියක් නැත්නම් දුක ආයෝජනය කරන ගතිය දුකේ කොම්පෝස්ට් හදන ගතියක් එන්න පටන් ගන්නවා. ඔකට වැඩි දුක ඉන්න ගියොත් අත්තකලමතාන් යෝගයට වැටෙනවා. ඔකට වැඩි දුක මගහරවන්න ගියොත් කාමසුඛාතිකාන් යෝගයට වෙත පැමිණෙන දුකත් එක්කයි සෙල්ලම තියෙන්නේ. ඒකයි සිංහලයා කියන්නේ පැමිණි දුක්. පැමිණි දුක් පරිදහයි කියන්නේ ඒක පණිවිඩකාරය. ඒ නිසා ඒකට මුල් දවස් කීපෙදී අපි ආයුධ සංග්‍රහ වෙන එකයි වෙන්නේ. ඉස්සරහට යන්න යන්න ටික ටික ටික ටික ආයුධ ක්‍රියාත්මක කරන්න කරන්න වෙනතට වැඩි දුකක් ඉවසාදරගෙන ඉන්න පුළුවන් ගතියක් නෑ. හැබැයි යෝගාවචරයට කවදාකවත් තේරෙන්නේ නෑ. මම ඊට වැඩි දුකක් අද වින්දද කියලා ඒ දුකේ ඉවසපු ප්‍රමාණය වැඩි වෙන එක යෝගාචර තේරෙන්නේ. මේ කාලානුකූලව බලනකොට හිතා ගන්න බැරි වෙනසක් ඇති වෙලා තියෙනවා. දැන් අද කාගෙන ඉන්නවා ආස්වාස් ප්‍රසාරලි පහක්. හිත කාගෙන ඉන්නවා ආස්වාස් ප්‍රසාරලි හයක්, හතක්, අටක්. ඒ යෝගාචරයට මදියා. ඒතන එහෙම නෙවෙයි මට විනාඩි 7-8ක්, පැය 7-8ක් ඉන්න ඕන කියලා. නමුත් මේ සටන කරලා ඉවරලා බලනකොට පේනවා මේ කාලේ පුරාවට පුදුමාකාර විදියට කරදර රාශියක් දුක් රාශියක් විසීමේ ශක්තියක් ඇතිවෙනවා. ඒක බලන්නත් එපයි කියලා බුදුහාමුදුරුවෝ කියන බැලුවට අහුවෙන්නේ නැහැ. ඒක බොහොම හිමීට සිද්ධ වෙන්නේ. නමුත් ඒක සිද්ධ වෙනවා කියන එක නම් බුදුහාමුදුරුවෝ සාහිතිකව ප්‍රසිද්ධ. මේ විපස්සනා කරන කෙනා දුක පිළිබඳව දුක්ඛ සත්‍ය පිළිබඳව ඉදිරියට යනවා කියන එක නම් සාහිතික වශයෙන් කියනවා. ඒ නිසා සත්‍ය පාව දෙන්න එපා කරගෙන යන්න මනින්නත් එපා. ඔබ ඔබ බලන්නත් එපා. මනලේ මොනවද තියෙන්නේ කියලා විශ්වාසයක් ඇති කරගෙන යන්න පහු වෙනකොට තමයි තේරෙයි. අනිවාර්යයෙන්ම ළඩ වෙනකොට අනිවාර්යයෙන් වයසට යනට අනිවාර්යයෙන්ම මේ මරණ මොහොත එනකොට මේ කරපු භාවනාව සුභාශිංසයක් විදිහට තමයි උදව් කරනවා. පුළුවන් කාලෙ මම හම්බ කරගත්ත දේ කියලා. මේ මේ ප්‍රශ්නේ තවත් මොකද්ද කෑල්ලක් තිබුණා මම පැත්තකට උත්තර දුන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අවසරයක් පොඩ්ඩක් මතක් කරගන්න. ඒක නැතුව අල්ලන්න බෑ. ආරෙන් කීකරන නොදැනුණා සිතවිලිය රෝගරාම කෙනෙක්ට එතන කලු ඝන ද්‍රව්‍යයෙන් සැදුණක් සිටිනේ. පිටක එසේ නොවේ. සරන්න බලන්න දෙයක් නැති නිසා කුලියස්සේ කාලය ගත කරනවා. ඒ ගැස්සෙන්නේ සිතවිල්ලක රූපරාම හෝ මට දැන් අයිලන පොයින්ට් එක වුණා. අර මොනවාක්වත් නැති වෙනකොට ඇති වෙන කුතුහලයක් වේදනාවක් ඇති වෙනට යටින් එන පටිගයත් මේ දෙක තමයි අරමුණු කරන්නේ. වේදනාව අරමුණු කරන දෙයක් නෑ ඒක දන්නවා. වේදනාවක් එනකොට දුක් වේදනාවක් කියන යටි අනු අතිගහනුසේ වැඩ කරන හැටි දිහා බලන්න හිටියොත් තමයි තේරෙයි ඒක නිකන් පේන්නේ වේදනාවත් එක්ක පැමිණිය යුතුම අනිවාර්ය අංග දෙකක් යනවා සම්පූර්ණ ලෝක දෙකක්. ඒ වගේ තමයි කරදර අපිට නැති වෙනකොට කරදර තියෙනකොට අඬහව ගන්නවා, කෑ ගහනවා, චරිචුරු ගන්නවා. කරදර නැති වෙනකොට කුතුහලයක් ඇති වෙනවා. මහා පාළුවතියක්. ඒ කුතුහලය අවිජ්ජානුසේ වැඩ කරන්නේ. අවිජ්ජානුසේ වැඩ කරන්නේ හැබැයි ඥානයක් විදියට පෙන්නන. මේ කුතුහලය මේ මගේ මගේ ලොකු විමසුන්නෝනක් මේක දෙපැත්ත සාධාරණය කරන විනිශ්චයකාරයෙක්ගේ වැඩක් වගේ පේන හැබැයි වැඩ කරන්නේ අවිජ්ජානුසේ. ඉතින් දැන් මේ ඉස්පතු වෙන්න පටන් ගත්තා. යෝගාවචර දැනගන්න ඕනේ මේ උඩින් පෙන්නන මොන එකයි යටින් වැඩ කරන දේ. මෙයා මොනවද මේ නටාගෙන ඉන්නේ මොකේටද කියලා මවාපාන දේ එකක් යටින් තව එකක් වැඩ. ඉතින් අපිට මේ මවාපාන දේ ආම්බා කරගන්නකම් මේචල් කරගන්නකම් ආණ්ඩුමට්ටු කරනකම් යටින් තියෙන දේ අල්ලන්න බෑ. මේ සම්පූර්ණාංශයේ පළවෙනි දේ මුණත වටිනාකම ඒක යම් ප්‍රමාණයක් ආම්බාං වෙනකම් සතිය වඩන්න කියනවා. ඒක යම් ප්‍රමාණයක් ආම්බාං වෙනකම් වීර්ය කරන්න කියනවා. ඒක යම් ප්‍රමාණයක් ආම්බාං වෙනකම් කීකරු වෙනක ශ්‍රද්ධාවන්ත වෙන්න කියනවා. ඊට පස්සේ ඒක අල්ලගත්තට පස්සේ යට ක්‍රියා වැඩ කැල්ල පෙන්නනවා. ඒක නිකන් හරියට ඩෑෂ්බෝඩ් එක පිටිපස්සේ තියෙන එන්ජින් එක දැක්කා වගේ. ඩෑෂ්බෝඩ් එකේ තියෙන ඩ්‍රයිවර් ටෝන කැල්ල විතරයි. ඒකත් එන්ජිනේටර් ටෝන කැල්ල පිටිපස්සේ තියෙනවා. සර්කිට් එක පේන්න පටන් ගන්නවා. ඒක හරිම සංකීර්ණයි. එනිසා යෝගාචර දැනගන්න මේ එකක් එන්න ඕනේ සර්කිට් එක දකින්න. වේදනාව එන්න ඕනේ පටිඝානුසය දකින්න. කරදර නැති වෙන්න ඕනේ කුතුහලය ඇති වෙන්න. ඔක්කොම වෙන එක සර්කිට් එකක්. ඒ කියන්නේ අර මේ සර්කිට් එකේ ඩෑෂ්බෝඩ් එක නෙවෙයි සර්කිට් එක. මේක දකින්න නැතුව යන්න බෑ. කාර් එක ඩ්‍රයිවිං වලට නම් ඉංජිනේරිං වැඩ ඕනේ නෑ. කාර් එක පිළිබඳව දැනගන්න නම් කාර් එකේ මෙකැනිස්ම් එක දැනගන්න. ඒක බුදුහාමුදුරු කරන දෙයක් නෙවෙයි. මේ චිත්ත නියාමයක් වැඩ කරන්නේ. මාතු පිට දෙය දැකලා පස්සේ දිගට භාවනා කරන එකනට යට මවා පෑම මේකේ න්‍යාය පත්‍රය මොකාටද මේ නටවගෙන යන්නේ කියන එක පේන්න පටන් ගන්නවා. ඉතින් එතකොට සතර නතර කෙරුවොත් දෙලොක් අතර හිර වෙනවා. එතන සතර නතර කරන්න හරියට කොට කොට පෙරක දොරකක් හිතට එනවා. নানা ප්‍රකාර ලනු දෙන කර්මස්ථානාචාර්යවරුත් තියෙනවා. নানা ප්‍රකාර গুপ্ত දේවල් සිද්ධ වෙනවා. යෝගාචර තමන්ගේ විශ්වාස කරන විදිහට ගියොත් යාට දැක් ගන්න පුළුවන්. ඉතින් එහා පැත්තේ මොකක් මේ නටාගෙන ඉන්නේ මොකාටද? අන්න ඒක දැකපු දවසේ තියෙන බුදුහාමුදුරුවෝ තෝක ඔහොමමයි දැක්කේ. මොකලන්ටහතන්නාන්තේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඔක්කොමලත් දැක්කේ ඕකම. ඒ නිසා ඔබ දැන් වැටෙන්නේ ආර්යනාථලා දැක්ක දැක්කට. මේ මතු පිටම වාපෑම නෙවෙයි. ඒක යට. ඒක යර මේකටුවේ නෑ. යක්කටුවේ පඥාරාමහමතුරු කියනවා එහෙම ඒ ශාංශ විශ්වවිද්‍යාල උගන්වනකොට පළවෙනි පෙළේම ඉන්න කෙල්ලෙක් පෙන්ලා කිව්වලු මෙන්න මේ නෑම්බි අනිත් පැත්ත හැරෙව්වොත් මේකගේ හැටි කොහොමද කිව්වොත් මේක කන්නේන බල්ලු එලවන්න පොල්ලක් ළඟ තියන ඉන්නේ කියලා. හොඳ පිට දැම්මට පස්සේ නම් සාන්ත බොහොම සිත් කරන සුළු එකක්. ඒත් ඇතුලේ හර කන පිට හැරවලා ගත්තා නම් එහෙම මොකද්ද තියෙන්නේ? මොනවද රුචි කරන දෙයක් තියෙන්නේ? මොනවද ප්‍රේම කරන දෙයක් තියෙන්නේ? මතු පිට නම් තියෙනවා බොහොම ලස්සනට මේකප් එකක් දාලා කේසා ලෝමා නකා දන්තා තචෝ ඔක්කන් ඔක්කන් වල තියෙනවා. කන පිට හැරුණු පස්සේ මාසම අනුවට්ටි අට්ටි විඥා වක්කන් හදයා යකනම් පිලෝමකම් පියකන් වත් පප්පකන් ඒ ටික ආවට පස්සේ බල්ලෝ එලවන්න කවුරු හරි ළඟ ඉන්නවා පොල්ලක් තියන්න. මේ අපිට පෙන්වන්න හදන හැම එකේම කේසා ලෝමා නකා දන්තා තචෝ මනස තචෝ කියනකොට රූප ලාවන්‍ය. මන්සන්නහරු වට්ටි යට්ටි මිචම් වක්කන් හදයන් යකරන් කිලෝමකන් කියනකොට අම්මෝ රැට බය වෙනවා ඔබ කියන්න එපා. ඒ නිසා මතු පිටදී ඉස්සලා ඒක හොඳට කීකර කරගන්න. කීකර කරාට පස්සේ ඒවට යට හෙළුව පෙන්වන්න නැතුව ඉන්න බෑ. මේ සතියේ තරම විනිවිදයන් එක. ඒක දැක්කට පස්සේ පේනවා මේ පෙන්වන්න හදන්නේ මොකද න්‍යාය පත්‍රය මොකක්ද කියලා. ඉතින් ඒකටයි අපි මේ කන්තෝරු බඳලා තියෙන්නේ. ඒකට මේ යුද ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒකට මේ සන්නහයක් අරගෙන තියෙන්නේ. වෙවුලන්න එපා, පස්ස ගහන්න එපා. බැද්දනම් සන්නහය කාගෙන බලන්න. යුද බිමේ සටන හොඳයි, මරණය හොඳයි. ධනින් වැටලා ජීවත් වෙනවට වැඩියි. මේ වේතනාව ආවට පස්සේ ආය කනම්බනම් මොකුත් නැහැ පුළුවන් නම් කප ගන්න කපන් තමයි. ආනම් කිරින්නේදී, හැරෙන තැනදී සාවේදී, ගම්නි වේගය අරගෙන ගලාගෙන ඔබ ලේෂෙන් කරන්න පුළුවන් බෝධි ප්‍රාකාරයක් වටේ රවුම යන්නේ. එතකොට හැරෙන්න ඕනේ නැහැ. හැබැයි හරි පාළුයි. මොකද ගමනේ විචිත්‍රත්වයේ තියෙන්නේ හැරෙනකොට තමයි. ඒක නිසා එහෙම අවශ්‍ය නම් රවුම් එකක් වටේ විදිහට. ඒක හැරෙන්න ඕනේ. නිතරම හැරෙනවනේ. පොඩ පොඩ හැරි හැරි හැරි හැරි එතකොට ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. එහෙම නැත්තම් මතක තියාගන්න ඒකේ මේ රසමසවුල කැරලා තියෙන්නේ හැරෙන වෙලාවදී තමයි. කියන්නේ වැඩි අභියෝග ප්‍රමාණයක් තියේදී හරියට වාහනයක් පාරදිගේ ගෙනියන කෙනත් පාරෙන් වතුර පාට හරවන කෙනත් දෙන්නගේ පාරදිගේ වාහනයක් අරගෙන යනවා කියන එක චිම්පන්සි උපත් කරතේ. ගෝවිතනික වාහනයකට චිම්පන්සි දාලා ඒ උන්ට ඕන දෙයක් කරතේ. ඔව් චිම්පන්සි උඩ පාරගෙන ඉඳ හරවන්න බෑ. ඒ නිසා අපිට ඒක මනුස්ස මොලයක් තියෙනවා. ඒ නිසා මේ වාහනේ ඉරියව් පැතයක් පැවැත්වීම ඕනේ අන්තරයකට රෝබෝ කෙනෙකුට කරතයි. ඉරියව්පත මාර්ග, ඉරියව්පත සංගිය හරිම විචිත්‍රයි. ඒකයි කියන්නේ හැපි හැපි ගලන කොටයි ගංගක ලස්සන. සයිඩ් එකෙන් බලන කොටයි ඔය ලස්සන කියලා කියන්නේ ඔය එක දිගට ගංග ගන්න කිසි ලස්සනක් නැහැ. ඉස්සෙල්ලා ඒකේ පුරු ඒකේ පුරු දෙන්නවා. කෙලින් ගන ගාන ගාන තියා බලන් ඉඳලා ඉඳලා ඊට පස්සේ තමයි ඉරියාපත සංදීකදී හප්ප ගන්න නැතුව ඉස්සර පස්සේ ගෙන වාහන වල කරදර කරන්නේ නැතුව වේගය අඩු කරලා තමට අවශ්‍ය තැනට හරවා ගැනීම ඒක තමයි මේ ඉරියාපත සංදි මේක තමයි සම්පජඤ්ඤ කියන දෙවෙනි අර්ථය සර්වචන්ස පින්නන්නේ පුංචි ඉරියව් ඉරියව්ව කියනට තව ඉරියව්වකට හැරෙන හැටි නැත්නම් ඉරියව් වල අනුකුඩා අංශු ඒක සතිය පිටුවාට පස්සේ සම්පජඤ්ඤ කියලා කියන්නේ තනි ඒකාකාරී ඉරියව්වේ සතිය පිහිටුවාට පස්සේ ඒ ඉරියව්වෙන් තව ඉරියව්වකට මාරු වෙන හැටි. ඒ කියන්නේ බාධක නෑ මේකට කියන තියෙන රිලේ රේස් එකක් කියලා. බැටන් එක එක්කනට කරන මාරු කර කර හතර දිනක් දුවන. ඒක ලස්සනම තැරලත් ෆිනිෂ් තීරණාත්මක කැල තමයි බැටන් එක මාරු කරන තැන. ඒකේ වට්ටගත්තොත් ලීඩ් එක නැති වෙනවා. ඒ නිසා එහා පැත්තට ගිහින් අරගෙන ගිය සතිය කඩා ගන්න තු මේ පැත්තට හරවන්න තමයි උපරිම අවධානය ඉල්ලා හිටිනවා. සතිය තීව්‍ර කරන්න ඉල්ලා හිටිනවා. ඒක නිසා ඒක මලක් කරන්න පුළුවන් රෞමයේ විදිහට. නමුත් දවසක අපි එකට යන්නේ නැති වුණොත් සක්මනහඟ සම්පූර්ණ වෙන්නේ නැහැ. එනිසා ඒකට සූදානම් වෙන්නේ යෑම නැත්නම් ලෑස්තිලා යන එක තමයි ලොකු ස්වාමීන් වහන්සේ කියපු එකම උත්තරේ. මම යන්නේ අනතුරුදායක තැනකට, සත්‍ය කැඩෙන තැනකට. ඒ සමය එතනදී වැඩි අවධානයකින් හරියට මේ පොලියෝ හරි බෝවෙන ලෙඩක් තියෙන තැනට කලින් වැක්සින් එකක් අරගෙන යනවා වගේ තමන් එතෙන්ට යනකොට ප්‍රතිශක්තියක් ඇති වෙනවා. එතකොට ටික ටික ටික ටික සත්‍ය දිනු වෙන පටන් ගන්නවා. ඒක පොඩ්ඩක් දෙන්නේ. in slicing. Uh, also, another facets. You can see uh, when the picture is running, how is the one slide by one slide difference. When it is running at a rate, how the team, how the animation takes place, animation you can't see if you unless otherwise you have the the speed when the speed comes into that, the all the silent slides gives rise to animation. So animation is yet another aspect. It depends on the speed. So likewise, there are different facets. So one part is thin slicing of time. Other thing is you are waiting to understand the totality, not by uh, individual parts. Of course, you have to start with the individual parts. Ultimately, everything integrated as a jigsaw puzzle. And ultimately you find different tiles, different layers. You can see individual parts and how they integrate, what is the theme and how it is leading you to another uh, desirable state. So a lot of things are happening. So therefore, uh, whenever the post junctions are there, there are a lot of dhamma, a lot of sap, a lot of juice in the dhamma. But for that you have to have very efficient, very pliable kind of mindfulness. That is what some people recognize as thin slicing of time. Don't use the time as a chunk. Cut it to as tiny as possible. That means as efficient as possible, as pliable as possible. Then that mind is not your mind. There is something completely different kind of a mind. From that can penetrate the nature, not uh, the mechanical mindfulness that we are developing at the beginning. Once it's come up with the momentum, it can do miracles. It is not a human mind, it is a kind of a aligned mind, accelerated mind, mind in the momentum. That momentum is not the normal speed. You have to do it in a seasoned manner have to be master it and then only at a time you can observe the miracle. ඒ කියන්නේ තලු මරන්න පොඩ්ඩක් ඉර දෙන්න කියලා කියන්නේ. මොන දේ දුන්නත් ඇති නැහැ. ඒක නැත්තම් තව එකක් කරවට කොට වාඩි කරවල උකුලේ තියන්න නලව නලව ඔක්කොම දෙනවා නම් තවත් හොඳයි කියලා. ඒ නිසා දීමෙන් කවදාක සතුටුස කරන්න බෑ. එකක් දෙනකොට දෙකක් කියනවා. ඒ නිසා පමණ දැන ඉල්ලන්න පුරුදු වෙන්න. පමණ දැන ඉල්ලන්න ප්‍රම මේ තාංක වෙවිනට බණින්න කියලා. දැන් දවසකට පැය දෙකක් දෙකමාරක් පාලා තියෙනවා ධර්ම සාකච්ඡාවට. ඊට පස්සේ ධර්ම දේශනාවකුත් දාලා දෙනවා මුල්ම කන්ඩිෂන් එක දාලා දෙනවා ඔක දාන්න එපා දවස් දෙකකට දාන්න කියලා. ඉතින් මේ ඉස්ලාම් වතාවර තමයි 70ක් විතර වාඩි වෙන්නේ ඒ සමාන් විතර ටිකක් ඊට වැඩි කැපකිරීමක් කරලා හෝ මොකද 70ක් වාඩි වෙන්න ප්‍රයිවට් ඉන්ටර්වියු කරුණා කරන්න බෑනේ. ඒක නිසයි මම දුන්නේ. ඉතින් නමුත් තාම එක මගේ හිතේ තියෙනවා ලබන අවුරුද්ද වෙනකොට මේ විදිහට පෙන්කෙලින්න දෙනවද? එහෙම නැත්නම් උදේ අකීපය නතර කරලා හැමදාම පැයකමාරක් ඇති. වැහෙන්න ඉස්සෙල්ලා ඒ මේ විතාලිය හම්දුරව දැන් උපහාසෙ මුතුන් විතර සෙනග එකතු වෙනවා. ඊමේල් එකකට තරහ මේ මිනිස්සු කවදාවත් ප්‍රශ්න ඉවර කරන්නේ නැහැ. ඒ කියන්නේ උපහාසෙ ඉම්ප්‍රෙෂන් එක මොකක්ද කියන්නේ. ප්‍රශ්න අහන දුන්නාට පස්සේ කිසිම කෙනෙකුට සීමාව තේරෙන්නේ නැහැ. අමුවිචලා කාගෙන කාගෙන කාගෙන යනවා අනිත් පැත්තකට හැකීමක්ම නැහැ. ඒක නිසා මේ ජීවිත මිනිස්සයා එක්සෝස්ට් වෙනවා. ඉතින් ඒක වෙන්නේ නැති වෙන්නේ අනිත් පැත්තට උත්තර ඉල්ලන්න දෙන්න බෑ වගකීමක් දෙන්න බෑ මොකද ඒ අතන්ට ඒ වගේ වෙලාවක් හම්බෙන්නේ නැති නිසා. දැන් කිව්වා දැන් මම දැකලා තියෙන එක චරිතයක් තමයි ඔබ වහන්සේ හැම ඊමේල් එකකටම ආන්සර් කරනවා. ඉතින් හැම ප්‍රශ්නයකට උත්තර දෙනවා. ඒ වගේ කියන සේවයකටපත් වෙන්නේ නැහැ. ඉතින් මම කව මේ ප්‍රශ්න ඇති වෙන්නේ හැටි ඒ අතන්ට මතු කරලා දෙන එකෙන් තමයි මම ඉස්සෙල්ලා ඉස්සෙල්ලා උත්තර දෙනවා. ඉතින් ප්‍රශ්නේ ඇති වෙන මොන මේ කොහෙන්ද මේක ඉන්නේ කියලා මේ නිකන්ද නේද දෙමළ පත්‍රයේ හරි කියවනවනේ මොකද ඔෆිස් එකේ දෙමළ පත්‍රේ තියෙනවා. ඉතින් නිකන් තියෙන නිසා ඔය අරගෙන ඉතින් කියවනවා. ඒ නිසා උඟ දෙනෙක් දෙමළ පත්‍රේ තමයි කියවන්නේ. ඒත් එකෙක් හරි දෙන්නෙක් හරි දන්නවනේ මේ ප්‍රශ්න ඇහිීමට එන මේ ඉස්සර ප්‍රශ්නයක අහලා කියලා තිබුණා කුතුහලයි. ඒක අවිඥානසයක් තියෙනවා. ප්‍රශ්න අහන්න එන කුතුහලය අනුකේන දන්නවා ඒකෙන් මට සාන්තියක් වෙයි. මම ප්‍රශංසිනවට වැඩි ඒක ලේසියි. ඒක නිකන් අර දණෙන් කිරිපොන එක ලේසියි. ඒ ඒක මතු කරලා පෙන්නන්න ඕනේ. හැම කෙනාටම පෙන්නන්න ඕනේ. මුලින් ඇත්තටම අපි යම් ප්‍රමාණයක් කන්න බොන්න දෙන්න ඕනේ. ඊට පස්සේ උඹලා උපයගෙන කාපන්න. හම්බ කරගෙන කාපන්න. ඉතින් එතෙන් දෙතුන් දෙනෙක් යනවා පේනකොට මට හිතෙනවා කමන්නේ. ඒ මෙහෙම ඉතින් මේ සාසනේ අවුරුදු 2500ක් ආවේ. මේ ඔක්කොම සතුටු කරන්න බෑ. ඒ කියන්නේ ඒ සතුටු වෙන්නේ නැහැ කියලාමයි කිසිසේත්ම කනගාටුවක් නැහැ. මම තමයි බැනලා ඉලව ගන්න. ඒත් මේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිමේක ජවනිකාවක් තමයි ඒකත්. ඉතින් ඒ නිසා ප්‍රශ්න අහනකොට ප්‍රමාණ දැනගෙන අහන්න කියලා එනයි අබලෙන්ද කීත හැකි අපිට මේ පැණි දෙන්නාට අවශ්‍ය ප්‍රමාණ දැනගෙන කපන්න. කයිද? අබලෙවට මේ පැණි දුන්නාට පස්සේ දැන් ඇති උගුරු හතර පහක් පොඩි ඉස්සලා බඩේ ඉසු කරගන්න කියලා සාරිපුත්තු සාංශි කියලා තියෙනවා කියලා මිනිහට මේ අබලෙකට කල්පනා වෙයිද? චත්තාරෝ පංචාලෝභේ අබුද්ධ උදකම්පී වේ කියලා බුදුහාම සාරිපුත්තු සාංශි කියලා තියෙනවා. බට සම්පූර්ණයෙන් පිටට පිටු හතරක් පහක් අඩුව තියෙදි නතර කරනවා කියලා. ඇම්බලේක් නතර කරයිද? බිව්වට පස්සේ මිනිස්සුන්ට කිව්වොත් බිනේ හොඳ නැහැ කියලා උට තේරෙයිද? එහෙනම් කියන්න ඕනේ ඉස්සල්ලානේ. ඉතින් සමේ ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙල හොඳයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක මේ සාමූහික වැඩ පිළිවෙලකට කට්ටිය එකඟ වීම පවා ඉදිරි පියවරක් විදිහට මම දකින්නේ. මොකද නැත්නම් එක එකනට කියන්න කියනවා. ඒක හුඟා කාලේ නැස්තිය. මම නැස්තියනවා කියන වචනේ පාවිච්චි කරා. දැන් බෑනේ කාටවත් තෝරන්න නැති ප්‍රශ්නක්. ආන්නේ සභාවට ගැලපෙන ප්‍රශ්නයක්. එතකොට උන්ටම ප්‍රශ්න ෆිල්ටර් වෙලා එන්නේ. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. එක ප්‍රශ්නයකට පස්සේ තව එකක් දෙනවා. මේ concentrated foods එක දිගටම දෙනවා. තලු මරන්න වෙලාවකුත් නැහැ. හපන්න වෙලාවකුත් නැහැ. ඔන්න ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අපිට මෙහෙම කරත හැකි මේ ear plugs ටිකක් දෙන්න පුළුවන්. එක ප්‍රශ්නයක් ආපු ගමන් plug එක ගන්න. ආය ලෑස්තියට උඩ ප්ලග් එක කරලා තව එකක් අහගන්න. මේ ධර්මයේ පුදුම රසයි. ඒක ඒක නෑ කවදාවත් තියෙන්නේ. ඒ රසය ආවට පස්සේ ධර්මසේ ආවට පස්සේ ඊර්ෂ්‍යා හිතෙනවා. මොනවද මෙතෙක් කල් හොයලා හිටිය දැන් මේතනේ වැඩේ තියෙන්නේ මේකේ වෙලා තියෙන්නේ ගෙට දෙයියෝ දෙන දෙයියෝ ගෙට දාගෙන දෙනවා වගේ එක පිට එක දෙනවා. එතකොට තිරව ගන්න වෙලා නැහැ. ඉතින් හැබැයි ඉතින් පොඩි සාන්තිකර තත්ත්වයක් තියෙනවා ඒක වාර්තාගත වෙනවා. එනිසා ගිහින් නැවතත් අහන්න පුළුවන් මේක ලාභදායි කියලා හිතෙනවා නම් කොහොමරි හැම පැත්තෙම අපි පොඩ ඉදිරියට යනවා මේ පොදු ධර්ම සාකච්ඡාට එකඟ වීමෙන්. එනම් ලබන අවුරුද්දේ බ්‍රිස්බේන් විතරයි නෙවෙයි ඉන්නේ. නමුත් මෙහෙම එන වෙලාවේදී මම කියනවා උදේ පැය රටේ පැය භාවනාවට දාන්න ඒකල මේ පැයකමාර ඇති කියලා මේ මම මේ අමරවත් මාතයට ඇවිල්ලා කියන්නේ. මම මෙතෙක් කල් කිව්වේ නෑ මොකද ඇත්තටම මේ මේ මේ යන ගලණය හොඳයි කියලා මට හිතුණා. නමුත් මම ඉලිපක් කරනවා අර විදියට කිව්වොත් මේ <coughs> කන්ඩක්ට් කරන එක නාට ලේසි. හුස්ම ගැනීම පිටවීමට පිටවීමතාවේ යන්නේ මෙවැනි අවස්ථාවලදී එවන විට එම සත්‍ය කිසිදෙයක් පාදා දෙන්නේ. ශුන්‍යතාවය කියන එක සාපේක්ෂ දෙයක් කියලා හිතාගන්න. භවනා කරගෙන කරගෙන යනකොට Tamanට <clears throat> තිබුණ අසහනේ අඩු වෙනවා නම් ආතතිය අඩු වෙනවා නම් කලියුත් මේකයි කියලා දැනීම හරහා ඒ දැනීම ආතතිය කියන අසහනය කියන කෙලෙසේ අඩුවීම තමයි ශුන්‍යතාවය කියන්නේ. ඒකට මේ අතන ශුන්‍යතාවය කියන්නේ බෑ. ඒක දිගට සිදුවෙන ක්‍රියාවලියක්. ඉතින් Tamanට වැටහෙනවා නම් භවනා කරගෙන කරගෙන යනකොට අසහනය අඩුවීමක්, ආතතිය අඩුවීමක්, දුකේ අඩුවීමක්, කම්පන චංචලවල පීඩිකන්නේ අඩුවීමක් මේක දිගට යන්න දෙන්න යන්න යන්න ශූන්‍යතාවය සාපේක්ෂව එන්නේ එන්නේ ඉන්නේ සිව් වෙනවා. එහෙම නැත්නම් මේ ශූන්‍යතාවය කියන්නේ මේකයි කියලා එක තැනක ඇඳලා ඒක නම් කරලා ප්‍රමාණ කරලා හැඩයක් පෙන්වන්න බෑ. ඒක සාපේක්ෂ දෙයක් කියලා හිතන්න. චිත්තක්ෂණය කියලා කියන්නේ කාලය අඩු කරන්න පුළුවන් අඩුම ප්‍රමාණය. ඒක අච්චර මෙච්චරයි කියන්න බෑ. මූල ධර්මානුකූලව කියනවා කාලය අඩුම අංශුවට චිත්තක්ෂණ නැත්තම් චිත්ත චිත්තක්ෂණ කියලා කියනවා. තවත් ඒ වගේ කිට්ටුවෙන් යන වචන තියෙනවා. ක්ෂණය කියලා කියනවා. ක්ෂණය කියලා කියනවා චිත්තක්ෂණය කියලා කියනවා. ඒක උකප්පන සද්ධාව කියලා කියන්නේ ෂෝකේස් එක අපි ලස්සන ගෝණිකෙක් තියෙනවා නැත්නම් කැමරක් තියෙනවා නැත්නම් සංගීත භාණ්ඩයක් තියෙනවා. එතකොට අපි දන්නවා මේකෙන් දිව පිනවනවා මේකෙන් ඇහ පිනවනවා මේකෙන් කන පිනවනවා කියලා. මොකද මේ කැම කෑවට පස්සේ තමන්ට ප්‍රත්‍යක්ෂයක් තියෙනවානේ. ෂෝකේස් එකේ තිබුණා නෙවෙයිනේ. ඔක මේ සංගීත භාණ්ඩය හොඳයි. ඊටම සංගීතය ඇහෙනකොට එසට ඒකට බැහැගත්ත ප්‍රත්‍යක්ෂණයක් තියෙනවානේ. ඒ නිසා ෂෝකේස් එකේදී උන් දක්නකට අපි කියනවා ප්‍රසාර සද්ධාව. එසේ ඒක තමයි ඒකත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රායෝගිකත් එක්ක සම්බන්ධ වෙලා අත්දකින්න වෙලාවේදී Tamanට ඇති වෙන අත්දැකීමට ශ්‍රද්ධාවට ඕකප්පන සද්ධාව කියනවා. නැත්නම් ගඟ දිහක් දිහා බලාන ඉන්නකොට උණුසුමේ ඉන්න මිනිසෙකුට ගඟ සැපයි. ඉතින් වෙනසක් තියෙනවා ගඟට බහපු මිනිහට. එයාට ඒ සැප දැනෙනවා. ඔකප්පර කියලා කියන්නේ බස්සනවා කියන එක තමයි. නිමග්න කරනවා කියන එක. ඒ විදිහට තමයි මේ වෙලාවට උත්තර දෙන්න පුළුවන්. ඇතුම් වෙනවා පිට වෙනවා ලෙස බලමින් ඉන්නා විට ප්‍රම නාස්කාර්යයේ අසල දැනුණා. සීම පිට වෙන විට දැනෙන්නේ නාස්පුඩු ළඟින්නේ එක්නාස්කාර්ය ළඟ පමණයි. තමකම උදරයේ පිම්වීම දැනෙනවා. ඇකිලි දැනෙන්නේ නැහැ. මේ ලෙස ඇතුල් වීමට ගන්නා බව තේරුණත් නාස්තිවරක් නැතුව ටික වේලාවක් වෙයි ඉන්නවා. ආයෙ ටිකකින් පියවි රෝගිත ආවා වගේ යපවතින්නේ නැහැ. මේ ක්‍රියාවලිය නිවැරදි. මේක විස්තර කරන්න වචන තුනක් මට මතකයි. ලොකු සංසි පෙන්නා මතක් කරා. හුස්ම දින ඕලානික අවස්ථාව, ගොරෝසු අවස්ථාව. ඊටසේ ඒක හොඳට හුරු වෙනකොට සියුම් වෙන අවස්ථාවක් වෙනවා. ඒක හොඳට හුස්මෙට පස්සේ හුස්මක් හුස්මට පස්සේ හුස්මක් විශ්වසනීය බලහින්න පුළුවන්. බලහිනකොට චනම ඡන්ද පරසනේ හුස්ම සියුම් වෙනවා. ඊට පස්සේ ආස්තනවා සූක්ෂමතර අවස්ථාව, සුඛමතර අවස්ථාව කියලා. ඒක දැනෙන නොදැනෙන එක. ඉතින් මේක එකට පස්සේ එකක් තමයි සිද්ධ වෙන්නේ. පොදකටම ගොරෝසු අවස්ථාව. එතකොට ඒක හොඳට හුරු වෙනකොට, සිද්ධ වෙනකොට, සීසන් වෙනකොට, ඒක සියුම් වෙන අවස්ථාව ඊට පස්සේ අතිසියුම් අවස්ථාව. ඉතින් මේ කතා කරන්නේ ගුරු ශාස්ත්‍රා පැනලා සියුම් සහ අතිසියුම් අවස්ථා දෙක අතර මැද අවස්ථාව වරක හුස්ම රැල්ල දැනෙනවා ඒ වගේම ආශ්වාස ප්‍රශ්වාස වෙනසක් දැනෙනවා වරක හුස්ම රැල්ල දැනෙන්නෙත් නැහැ ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස දැනෙන්නෙත් නැහැ ඉතින් මේක නිකන් මායාකාරී අවස්ථාවක් මොකද දැකපු නැති නිසා නමුත් හතර සැරේ 10 15 සැරේ දැනගෙන මෙහෙම තමයි මේක වෙන්නේ කියලා දැනගෙන ගිය කෙනාට කිසිම කලකොලයක් නැහැ එයා දන්නවා බැලුවොත් පේනවා. මෙතකල් බැලුවේ නෑ. ඒ නිසා පේන්නේ නෑ. ඒ නිසා දැන් මම බලනවා අන්නේ විශ්වාසයෙන් බලනකොට මේක න්‍යාය ධර්මයක් විදිහට තේරෙන්න පටන් ගන්නවා. එතකොට සිද්ධිය දිහා සැකයක් අඩි අරුම ගතියක් නැහැ. ඒකෙන් තමයි අපි මේ අරමුණ වශී කර ගන්නවා කියන්නේ සිද්ධි කර ගන්නවා කියන්නේ අතේ අතට ගන්නවා කියන්නේ මේ අවස්ථා තුනම දකින්න එක. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාවේ යෙදී සිටි කාලය ඉදරේ චලන ස්වභාවය පාමුකින් දැනේ. එවිට ඒ චලනය වන සෑම ස්ථානයකටම සිත දුවයි. ප්‍රශ්නය. මේ ආවේ කුමක්ද? මේ අවස්ථාවේදී සිත පවත් ඉස්ලාම අහු ප්‍රශ්න වගේ සිද්ධියම කියයි වඩා සිත් කරන සුළු තැන. වඩා සිද්ධි බහුල තැන. වඩා ප්‍රකට තැන. එතන හිත තියාගන්න බලන්න. නමුත් හැමතැනම හිත ඇදගන්න හිත අවධානය අරගන්න හදන ගතියක් තියෙනවා. ඒක භාවනාව හොඳයි. නමුත් සැකයක් ඇති කරන්න එපා. හොඳට ලයිටින් සෙට් කරපු තොරණක් දිහා බලන ඉන්නකොට තොරණේ විවිධ සටහන්, විවිධ ආකාර, විවිධ පැටර්න්ස් වැඩ කරන්න ගන්නවා. ඉතින් එතකොට අපිට මුළු තොරණ පුරාම හිත දුවනවා අල්ල ගන්න බෑ. මොකද සිද්ධි ගොඩාක් තියෙනවා. ඉතින් අපි ඒක බලන්න දුරක ඉඳලා එතෙන් එනවා. ඒ වගේ තමයි මේ මතු පිට තියෙන මායාව විඳගෙන ඇතුළට යන්න පටන් ගත්තට පස්සේ ඒකේ අසීමිත රංගනයක්. ඒකට කියන්නේ කොස්මික් ඩාන්ස් කියලා. ඒ රංගනේ කෙලවරක් නෑ. ඉසල ඉසල ප්‍රෙෆරන්ස් තියෙනවා. අරකට වැඩි මේක හොඳයි, මේකට වැඩි මේක හොඳයි. මුදුවට බලහිනකොට පේනවා. ඒක හති කොන එකම නාටකයක් තියෙන. එකම ඩාන්ස් එකක් තියෙන්නේ. කොස්මික් ඩාන්ස් කියන එක තමයි ඒකට මේ Hindu ආගමේ යොදන්නේ ඒකට ඔය නටරාජ රූපේ තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ. යාට අත් 16ක් විතර තියෙනවා කකුල් 8ක් කකුළු 16ක් තියෙනවා. එක කකුලක මාපටංගිල්ලෙන් ඉන්නේ අනිත ඔක්කොම විහිදිලා තියෙන්නේ නාඩගමක. ඒක තමයි ඔය අංශුක පරමාණුක ඉලෙක්ට්‍රෝන එක තියෙන නැටි. උපුතුම වේගයකින් වැඩ කරනවා. ඉතින් ඒක පේන්න පටන් ගත්තට පස්සේ අපිට පේන්නේ ඔළුව තෝන්තු වෙනවා වගේ හැමතැනම එක එක එක එක බහුරූප වලක් පෙන්වන්න හදනවා. ඉතින් ඒක කලබල වෙන්න තෝදට බලන්න ඉතුත් පේනවා. එකකින් එකක් වෙන් කරගන්න බැරි තරම් මේක මුළු විශ්වයේම එකම ඩාන්ස් එකක් තියෙන එකම නැටිල්ලක් තියෙන්නේ මේකෙන් කොටසක් මගේ කියාගත්ත එකටයි දුක තියෙන්නේ මේක මේ මේ විශ්වීය විශ්වයේ විශ්වගත දැඟලුමක් නැටිලක් අසහනයක් අතෘප්තිකර තත්ත්වයක් මේකෙන් කොටහක් මම කියාගත්තාම ඒ අතෘප්තිකර තත්ත්වය මාව පෙළෙනවා ඒ දඟලිල්ල ආණ්ඩුමට්ටු කරබැට කරගන්න බැරි කරනවා වගේ කියනවා නමුත් මේ ලෝකෙන් තිබුණ එකක් අරගෙනයි මේ නටන්නේ ඉතින් ඒකට මේ ඇතුළත පිටත කියන සීමාව නැතුව මේක දිහා බලන්න හිටියොත් ඔබ උපදින්නේ ඉස්සලත් ඔය නැටුම ඕමම තිබුණා ඔබ රජ වෙනා වෙලාවෙත් ඔහොමයි ඔබ මැරෙන වෙලාවෙත් ඔහොමයි මැරුණට පස්සෙත් ඔහොමයි මොකටද මේකට කඩු ගන්නෙ? මොකටද මේකට හිත් කරද ගන්න කියලා. චිත්ත විශාල වෙන්න වෙන්න තමනුත් ඒ චිත්තයටම ජී වෙලා යනවා මිස. ඇයි මේ නටන්නේ? කොයි එකද ලොකු එක, කොයි එකද හොඳ එක කියලා මේ අහන ප්‍රශ්න දර්ශනය දැකීම අත්දැකීමේ අඩුපාඩුව නිසා ආංශික බව නිසා උත්තරේ තමයි මේකම නැවත නැවත පෙන්වන්න සරලව තියාගන්න වඩා ප්‍රකට දෙන්නේ. වඩා උද්දීපන වෙන දේ දිහා බලන යනකොට කොතනින් ගියත් වැටෙන එක තමයි. පන්නාස මේ ප්‍රශ්නයක් නොව ආධුනිකයන් බෙදාගෙන වුන් ඉරිමත් කිරීමට උත්සාහ පුළු පුළුවන් විදක ධර්මයේ ශ්‍රවණය කොට පළමු දින කීපය මා ගත කළේ ඉතාමත් සපහසුයි. ඒ කුසේ කතරන් අසීරුද්දයි මට දැනුනේ ආදපත් වී ඇත්තේ මා සීලතාවයේ. ඒ වාර කොට දොස් පවරා එම අසීවුන් අතර නොසිතිය යුතුයයි මට සිතිණි. එම වෙනදා නිවසේ තුනේ. නමුත් මම ඊයේ පළමු සතා කළෙමි. නමුත් වැඩමුළුවෙන් පසු සතිය ආගතුනි. විහිළුවකට හෝ ගුරුවක් පරිසචනයක් කියන්නට සතිය කිසිම මට අවස්ථාවක් නොදුන්නේ. මා තුළ පංචශීලයේ මනසේ රැකෙන බව මට දැනිණි. ඔබේ වෛරයේ ඉක්ෂා සතර ප්‍රඥ විරෙන් විරණේ ප්‍රතිස්ථාපී කරන්නට සතිය මට පිහිට විය. අවබෝධ වැඩෙන්නට විය. භාවනාව සෑම මොහොතකම සිදුවන්නක් විය. ධර්මක කාලය අව ලැබී නම් විතරක් හොඳයි මට සිදුවි. එස රැකියාවේ වෙනස්කම් සිදුවෙමින් කාලය මට ලැබක් විය. චිත්තගත සැහැල්ලිය. භාවනාවට වාඩි වූ විට සමාධිය සොයා මා දැන් වෙසින්නේ නැත. සමාධිය මා කරා එයි. බුදුන්ගේ ධර්මයේ මාස්කාරයක් නැතිය. අපේ ගුරු දේවයා නොගේ වටිනාකම කියා නොදෙන්නට මේ මාසික වැඩමුළුවකට සහභාගී නොවන්නට මේසා සාන්තිය කේශණය කරන්නට උපන් අවශ්‍යතාවයේද ධෛර්යයක් ලැබෙමි. මුලදී සතිය වැඩිම හෝ අසු අසීරුය. අද ඔබ අපින්නේ එයයි. නමුත් මේරු සතිය අපෝ ධර්ම මාර්ගයේ සැඩපහලට අවශ්‍ය නැත. එම සැල පහර සමතයයි. අද මෙතනට ඉන්නට ඔබ කැප කළ දේ ඔයලා ගණංගා වැටි වැටි අපි පළමු පියවර දැනුට ගා ගණංගා පසුවර ඉන්නේ දුරන්නේ කුදේවයන්ගේ වචනේ ගුරුදේවයන්ගේ වචනේ අවශ්‍ය සියලු ගුරුවරුන් එක්මනි මේ අසීරුතාවයේ මෙහි අමරනාථ ලිවද කියලා වට හිතේ. නැත්තම් අමරනාථී අල්ලසක්. ඈ නෑ කවුරු ලිව්වත් මට පේනවා මේ සංවිධායකව පටිඝාස්තු කියනවා වගේ නිකන්. මේ රිස්පෙක්ට් හොඳයි රිස්පෙක්ට් රිට්ටිට හොඳයි කියා ගන්න. රාණක් ගෙවලා අල්ලසකට වැඩි වෙනවා වගේ කියනවා. එක්වා එලාගත් අවිද්‍යාවටත් වඩා නානීය තාක්ෂණයෙන් දෙගුණ දෙගුණ ලෙස වාඩි වාඩත් අප අපවතා ඇති අවිද්‍යා අංග දුරුකර සත්‍යේ සාමුනි දල්වන්නට අපට වචනයක් කිව්වා. තවත් මේ තාක්ෂණ ගැන කතා කරනකොට මතක තියන්නේ ඉන්නේ ග්‍රේස් කොලෙජ් එකේ කියලා. කට පරිස්සම් කරගෙන ඕනට වැඩි පැහැන්න හදන්න නැතුව අවුච්චකේ ජාම් බේරකට බේරගන්න එකයි තියෙන්නේ. වැඩි අඩහන බෑව මාට ගිහින් පොණිත්තට. ඒක ප්‍රකාශයක් විතරයි. ඒකයි මම කිව්වේ මේ අමරනාථගේ මේ ජල්බරියක් එක්ක කියලා. හොඳයි මේකත් විනාඩි 25ක් විතර අරගෙන තිනවා. අපි යොදාගත්ත කාලය තව විනාඩි 5ක් විතර තියෙනවා. එහෙම නැත්නම් අපි මේ කාලයේ ඒ ඉදිරියේ තියෙන විවිධකයට සහ සක්පට පාවිච්චි කරනවා. තියෙනවා නම් ප්‍රශ්න අපිට අපුල විනාඩි 5ක් කල් ගන්න. නැත්නම් අපි සීල් දනාරම තෙරුවන් සරණයි කියලා ආශිර්වාද කරනවා. අපි නැවත හම් වෙනවා හතරට සමෝහ භාවනාවකට තෙරුවන් සරණයි.